ඊළඟට බුද්ධක මහත්මයා සමාවෙන්න ස්වාමීන් වහන්සේ අද zoom එකේ අහලා තියෙනවා අධිවචන සම්පස්සේ යන පටිඝ සම්පස්සේ යන්න පහදා දෙන්න. දැන් පටිඝ සම්පස්සේ කියලා කියන්නේ දැන් යමක් ස්පර්ශ ස්පර්ශ කියන එක අපි හඳුනාගන්නේ දහමේදී චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ එතකොට ඇසත් රූපයත් චක්කු විඥානයත් කියන තුනම එකතු වුනහම තමයි පස්ස. එතකොට එතන පස්සේ කියන්නෙම අර සිත විසින් ආරම්මණය ස්පර්ශ කිරීම. එතකොට එතනදී පටික කියලා කියන්නේ එතන යම්කිසි ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතකොට අදිවචන කියලා කියන්නේ එහෙම ස්පර්ශයක් වෙන්නේ නැහැ. මනසින්ම අපි යම් යම් දේවල් මතක් කරනවා කල්පනා කරනවා එතකොටත් අපට අරමුණු මතුවේ. එතකොට එතන අර ඇසින් දකින රූපය සිතින් ස්පර්ශ කරනවා වගේ කනෙන් ඇහෙන ශබ්දය සෝත විඥාණයෙන් ස්පර්ශ කරනවා වගේ ආග්‍රහණය ඝාන විඥාණයෙන් ස්පර්ශ කරනවා වගේ රසය જીවහා විඥාණයෙන් ස්පර්ශ කරනවා වගේ එතකොට කයින් පොට්ටබ්බ ස්පර්ශ කරනවා වගේ එහෙම ගතියක් නෙමෙයි අර සිතින් ස්පර්ශ කරනකොට ඒකේ ඒ සංඥා මාත්‍රය තමයි මතුවෙන්නේ. ඒක හඳුනගන්න. එතකොට ඒ නිසා ඒ පටිඝ කියලා කියන්නේ එතන එහි ගැටෙනවා. එහි ස්පර්ශ වෙනවා කියන අදහස. ඒතර අධිවචන කියලා කියන්නේ එතන පැනවීම වශයෙන්. පැනවීම වශයෙන් තමයි අපේ මනසින් එතකොට මනසින් දේවල් අරමුණු කරනකොට අර ඒ භෞතික වශයෙන් අපි හිතමු කලින් දැකපු මේ දෙයක් අපි සිහි කරනකොට එතන මනසින් ස්පර්ශ කරන්න ඒ දේ නෑ ඒක නිරුද්ධ වෙලා. හැබැයි මනසින් එතන පනවා ගන්න. ඒ පනවාගත්තු දේ තමයි මනසින් අපි ග්‍රහණය කරන්නේ. එතකොට මේ පනවාගත්තු ස්වභාවය තමයි අදිවචන. අර ඍජුවම විඥාණයෙන් ස්පර්ශ කරන ස්වභාවය තමයි පටික සම්පස්ස.